පෙරවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සේට ඊ타ත්ම පිං සිද්ධ වෙනවා මේ දවස් දෙකක් අරගෙන වීරියේ තියෙන වැදගත්කම අපේ ආධ්‍යාත්මික ගමනට කොච්චර වැදගත් වෙනවද කියන එක උද්ෘත කරලා පැහැදිලි කිරීම ගැන මම එහෙම විශේෂයෙන් සඳහන් කරන්න හිතුවේ දැන් වර්තමාන කාලේ බොහෝ විට අපිට අහන්න ලැබෙන්නේ සතිය පිළිබඳව විතරයි. සතිය තිබ්බොත් ඔක්කොම හරි කියන එක. නමුත් දැන් මගේ පුද්ගලික අත්දැකීම් අනුව කාලයකට ඉස්සෙල්ලා ගොඩක් මේ සමතේ ගොඩක් ඉදිරියට යන්න පුළුවන් වෙච්ච කාලයක් තිබ්බා. එතකොට තියෙන අත්දැකීම් තමයි දැන් එක දවසකින් එකපාරට යන්න බෑ. කාලයක් තිස්සේ අනිත්‍ය වශයෙන් වෙන් වෙලා ටික ටික ওই විදිහට ඇතිවන අකුසල් නැති කර කර ඒව දිගටම කරගෙන යනකොට Tamanටම තේරෙනවා සතියෙන් සතිය ඒක දියුණුවේ නැහැටි. එතකොට මනසත් ඊටාත්ම පැහැදිලි වෙනවා පවිත්‍ර වෙනවා ඒක කරලා තියෙන කෙනෙකුට හොඳටම තේරෙනවා කොච්චර මේ වීරිය කියන එක සම්බන්ධ වෙනවද කියලා ඒත් එක්කම මට හිතුණා මේ සඳහන් කරන්න මේ දත් මිටි කන වීරියක් නෙවෙයි එහෙම දියුණු වේගන යනකොට ඇති වෙන්නේ ඒක අර අර හිර වෙලා තියෙන දේවල් අඩු වෙලා යනවා මම උදාහරණයක් ගත්තොත් වර්තමානයේ දැන් අපි ස්වාමින්වහන්සේ මේ දැන් අපිට නිකන් ඉන්න බෑනේ <laughs> වර්තමානයේ කවදත් මම හිතන්නේ එක්කෝ Facebook එක බලන්න හිතෙනවා එහෙම නැත්නම් ටීවී එක දාන්න හිතෙනවා එහෙම නැත්නම් කෙනෙක් එක්ක කතා කරන්න හිතෙනවා හැම වෙලේම අර මනස ඒක අරමුණකින් තව එකකට පයින්නවා විතරක් නෙවෙයි අර කාම සංකල්පනාවල කැමති දේවල් වල හිර වෙනවා එතකොට ඕක ඕක හරිම හිරගෙදරක් අර විදිහට ටික ටික ඕක දියුණු කරන්න පටන් ගත්තාම මුලදී අමාරුයි පස්සේ අර හිරගෙදරින් නිදහස් වෙනවා වගේ ඒක පහසු වෙනවා ඒ වගේම සමතයක් වඩනවා නම් ඒකේ ඉදිරියට යෑමත් එන්න එන්න Tamanට තේරෙනවා. ඒ කරුණ ගැන තව ටිකක් පැහැදිලි කරන්න ස්වාමිනාස්. ඔව් දැන් ඔබතුමා කිව්වා අර ධම්මිතිකා ගැන ධර්ම වීර නෙමෙයි මෙතනදී අවශ්‍ය කියලා. ඒක හරි. අපට අවශ්‍ය වෙන්නේ ඒ වීරයෙහි දැන් අපි වීර කරනකොට ඒ වීර නිසා උද්දච්චය මතුනොත් උද්දච්චය කියන්නේ මනසේ සැලෙන බව. ඊළඟට වික්ෂිප්ත බව මතු වුනොත් ඒ තනත්තාගේ ඒ වීර්ය ඵල රහිත වෙනවා. හැබැයි කලාතුරකින් තැන්වලදී බුදුරජාණන් වහන්සේ එහෙම දතින් දත තද කරගෙන දිව උඩුතල්ලට තද කරගෙන වීර්ය කළ යුතු අවස්ථාවකුත් කියනවා. ඒ තමයි රුපන්නා වූ කාම විතර්කාදිය දුරු කරන්නට අපි උත්සාහ කරලා ඒක සාර්ථක නොවුනොත් ඒ මට්ටමේ කියන්නේ කයේ සහයෝගයක් ගන්නට කියලා. ඒ කියන්නේ දැන් වීරය කියන එක කායික වීරය මානසික වීරය කියලා දෙආකාරයිනේ අපිට මනසේ අකුසල් දහම් දුරු කරන්නට ඇත්තටම මානසික වීරයයි තිබිය යුත්තේ කායික වීරය නෙමෙයි නමුත් මානසික වීරය විතරක් ප්‍රමාණවත් නොවෙනකොට ඒ මානසික ක්‍රියාවලියට කයේ සහයෝගයක් ගන්න කියන බව බුදුරජාන් වහන්සේ සමහර තැන්වලදී දේශනා කරනවා. ඉතින් හැබැයි ඒ බඳු වීරයකින් අර අකුසලය මැඩ පවත්වා ගන්නට විනා චිත්ත සමාධියක් ඇති කරන්නට බෑ. චිත්ත සමාධිය ඇති කරන්නට නම් ඔබතුමා කිව්වා වගේ ටිකෙන් ටික ටිකෙන් ටික ඒක පුහුණු කරලා ඒ වික්ෂිප්ත නොවන ඒ කියන්නේ ඒකාග්‍රතාවය සමග යන වීරයක් ඕන ගොඩනගන්න. දැන් බොජ්ජංග ධර්ම දියුණු කිරීම පිළිබඳව පැහැදිලි කරද්දිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිත වික්ෂිප්ත වෙච්ච අවස්ථාවලදී විරිය සම්බොජ්ජංගේ වඩන්නට සුදුසු එකක් නෙමෙයි සිත වික්ෂිප්ත වූ අවස්ථාව. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ඒව වඩන්නට සුදුසු නැහැ. ඒ වෙලාවට සුදුසු වෙන්නේ සමාධි සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය මේවා තමයි සුදුසු. ඊළඟට සිත උදාසීන වෙනකොට පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය ඒවා සුදුසු නෑ. ඒ වෙලාවට සුදුසු වෙන්නේ විරිය සම්බොජ්ජංගය ධම්මවිචය සම්බොජ්ජංගේ ඒ බඳු කාර්ය. හැබැයි මේ හැමතැනකදීම සති සම්බොජ්ජංගය තිබිය යුතුයි. කියන්නේ සිහිය කියන එක තිබිය යුතුයි. එතකොට සිහිය හැම විටම ප්‍රමුඛව කතා කරන්නේ ඒක ප්‍රමුඛ ධර්මයක් නිසා හැබැයි අපට සිහිය ප්‍රමුඛ ධර්මයක් කියලා අනෙක් සියල්ලක්ම අමතක කරලා සිහිය ගැන විතරක් කතා කරලා හරියන්නේ මොකද වීර්ය චෛතසිකය දැන් මෙතන බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි කරගන්නකොට අපට පේනවා සිහිය අවස්ථා 8කදී පැහැදිලි කරන්නේ නමුත් වීර්ය අවස්ථා 9කදීම ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් කියන්නේ සිහියටත් වඩා වීර්ය වැදගත් වෙනවා කියන එකම නෙමෙයි. මේවාහි යෙදීමේ සම්භාවිතා එතකොට ඒ නිසා මේ එකම ධර්මයක්වත් මේකට වඩා මේක වටිනවා කියන එකක් අපට පැහැදිලි කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ප්‍රඥාව තමයි මේ සියල්ලකටම මූලික වෙන්නේ. හැබැයි මේ හැම ධර්මයක් ගැනම අපි අවධානය යොමු කළේ නැතිනම් අර ඩිජිටල් ලොක් එකේ එකක් දෙකක් හරියට කරකවගෙන දැන් මං හරිතැන ඉන්නවා කියලා හිතාගෙන හිටියා වගේ අනිත් හතම වැරදි තැනක තියෙන්නේ එකක් විතරක් හරියට කරකවාගෙන දැන් ලොක් එක ඇරේ කියලා බලාගෙන ඉන්නවා වගේ වැඩක් තමයි වෙන්නේ අපි සිහිය ගැන විතරක් අවධානය තියාගෙන අනිත් ධර්ම පිළිබඳ අවධානය අතහැරලා නිකන් හිටියොත් ඒ නිසා හරියට සිහිය වැඩෙනවා නම් අනිත් ධර්ම ගිලිහෙන්නට විදිහක් නැහැ දැන් අපි සිහිය ගැන කතා කරනකොට අනිත් ඒවා බැහැර කරලා අනිත් ඒවා පැත්තකින් තියලා සිහිය ගැන කතා කරන්න පුළුවන්. හැබැයි හරියට සිහිය වැඩෙනවා නම් හරියට සම්පජඤ්ඤය වැඩෙනවා නම් මේ එකම ධර්මයක්වත් ගිලිහෙන්නට විදිහක් නැහැ එතන. එතකොට හැමතිස්සෙම අපි පටන් ගන්නෙ සිහියෙන් වුණත්, වීරයෙන් වුණත්, ඒකාග්‍රතාවයෙන් වුණත්, ප්‍රඥාවෙන් වුණත් මොකකින් හරි අපිට දැනෙන තැනකින් පටන් ගත්තට කමක් නැහැ. හැබැයි මේ ධර්මතාවය හරියට වැඩෙනවා නම් ඒ තනත්තාගේ సంతානයේ මේ අවශේෂ ධර්මත් ඒකත් එක්ක එකතු වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ අරෂ්ඨාංග මාර්ගය පැහැදිලි කරනකොට දක්වනවා එක් එක් මාර්ගාංගයට අවශේෂ ධර්ම පරිස්කාර වෙනවා. පරිස්කාර වෙනවා කියන්නේ ඒවා තමයි සහායක ධර්ම. ඒ ඒ අවශේෂ පරිස්කාරත් එක්ක තමයි මේ මාර්ගාංගය නිවැරදි තැන පිහිටන්නේ. එහෙම නැත්නම් ඒක නිවැරදි මාර්ගාංගයක් වෙන්නේ නැහැ. එතකොට අපි සතිය ගත්තත් වීර්ය ගත්තත් ඒක පරිපූර්ණ වෙනකොට මේ සමස්ත ගුණාංග එකතු වෙන්න ඕනේ. ඒ අනිත් ඒවා බැහැර කරලා අපි සතිය ගැන කතා කරනවා නම් එතන තියෙන්නේ පරිපූර්ණ වූ සති ගුණය නෙමෙයි. එතන තියෙන්නේ මොකක් හරි එක එක පැත්තක හිර වෙච්ච ගතියක්. ඉතින් ඒක යථාබෝධයට උදව් නොවෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබතුමායි මතු කරපු කාරණය විශේෂයෙන් වැදගත් වෙනවා.